නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සදාවත් පින්වත්නි ඔබ ජීවිතේට අලුත්ම අලුත් වටිනාම දෙයක් ගැනයි දැන් මේ සවන් දෙන්න සූදානම් වන්නේ ඔබේ මිනිස් ජීවිතේ වඩාත්ම සූපත් කරන වඩාත්ම අර්ථවත් කරන දෙයක් ගැන දැන් ඔබ මේ ශ්‍රවණය කරන්නේ. ඒ තමයි භාවනා කිරීම. භාවනා කිරීම කියන්නේ ජීවිතයට අද්භූත දෙයක් නොවේ. භාවනා කිරීම කියන්නේ ඔබේ ජීවිතේ කඩා වැටෙන දෙයක් නෙවෙයි. භාවනා කිරීම කියන්නේ ඔබේ සිත දියුණු කරගන්නා සුවිශේෂී ක්‍රමය. ඔබට මේ සිත දියුණු කරන්න පුළුවන් කියලා ඉස්සල්ලාම අපට කියලා දුන්නේ බුදුරජාණන් වහන්සේ විසින්. ඒ කියන්නේ තමන් වහන්සේගේ සිත සම්පූර්ණයෙන්ම දියුණු කරලා ඉහළම තලයට දියුණු කරලයි උන්වහන්සේ අපට පෙන්වවදාලේ මේ සිත දියුණු කරන්න පුළුවන් කියලා. සිත දියුණු කරන ක්‍රමයටයි භාවනාව කියලා කියන්නේ. ඉතින් ඔබට පුළුවන් නම් භාවනා දියුණු කරගන්නට මේ ජීවිතය තුළ ඔබේ හිත වේගයෙන් දියුණු වෙන්න පටන් ගන්නවා. හැබැයි මේ සඳහා ඔබට පුළුවන් විය යුතුයි හිතන්න පුළුවන්කම. ඔබට හිතන්න බැරි නම් ඔබට කල්පනා කරන්න බැරි නම් මේ ජීවිතයේ තියෙන දුර්ලභ අවස්ථාව ඔබට තේරුම් ගන්න බැරි නම් ඔබට හිත දියුණු කරන්න බැරුව යනවා. මේ ලෝකෙ බොහෝ දෙනෙක් හිත දියුණු කරන්නේ නැහැ. මේ ලෝකේ ස්වල්ප දෙනෙක් හිත දියුණු කරන්නේ. අන්න හිත දියුණු කරන ස්වල්ප දෙනා අතරට ඔබට පැමිණෙන්න පුළුවනි ඔබ බොහෝම සිහි කල්පනාවෙන් යුතුව බොහොම අවධානයෙන් යුතුව මේ වැඩසටහනට දිගටම සවන් දෙන්න ඔබට පුළුවන් වුණා. අපි කෙමෙන් කෙමෙන් ඔබට උගන්වනවා ජීවිතයේ ගැඹුරක් දකින්න පුළුවන් ආකාරයක්. විශේෂයෙන් මේ සඳහා ඔබට සුදුසුකම් තියෙන්නට ඕනේ. පළවෙනි සුදුසුකම තමයි මේ ධර්මයේ පෙන්වා දීපු බුදුරජාණන් වහන්සේ සිත දියුණු කරපු කෙනෙක් කියලා ඔබ තුල තියෙන ප්‍රසාදය. මේකට කියනවා ශ්‍රද්ධාව කියලා. සිත දියුණු නොකරපු කෙනෙකුගේ උපදෙස් වලින් අපට සිත දියුණු කරන්න බෑ. අපට සිත දියුණු කරන්න පුළුවන් වන්නේ සිත දියුණු කරපු කෙනෙකුගේ උපදෙස් වලින්මයි. ඉතින් ඒ සඳහා අපට බුදුරජාණන් වහන්සේ හැර මේ ලෝකේ වෙන කවුරුවත් ಗುಣ ගැහෙන්නේ නැහැ. ඒ බඳු ආකාරයට සිත දියුණු කරපු වෙන කෙනෙක්. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපි සිත පහදවාගෙන බුදුරජාණන් වහන්සේ වදාළ උපදෙස් උන්වහන්සේ ජීවිතය ගැන කියා දීපු දේ ඔබ ශ්‍රවණය කරලා ඒ ශ්‍රවණය කරපු කරුණුව කරුණුවලට අනුව ඔබට මේ ජීවිතය හසුරව ගන්නට පුළුවන් වුණොත් ඔබ භාවනාවෙන් දියුණු වෙන්න සුදුසුකම් ලබනවා. ඉතින් මේ සඳහා ඔබට වොමනා කරන්නේ විශේෂයෙන්ම සිතන්න පුළුවන්කම. හිතන්න පුළුවන් කෙනාට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මුණ ගැහිලා ඒ ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති වුනහම ඒකට කියනවා ක්ෂණ සම්පත්තිය කියලා. මෙන්න මේ ක්ෂණ සම්පත්තිය ගොඩාක් දුර්ලභ එකක්. බුදුරජාණන් වහන්සේ ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ශ්‍රාවකයන් වහන්සේලා නිතර නිතර පවසන දෙයක් තමයි මේ ක්ෂණ සම්පත්තිය අහිමි වෙච්ච අය අපාය වැටිලා දුක් විඳිනවා කියලා. එහෙමනම් දැන් අපි මිනිස් ලෝකේ හිටියට අපිට මේ ගත කරන්න තිබෙන කාලය කෙමෙන් කෙමෙන් දෙවිලා අවසන් වෙන එකක්. අපි ලෙඩ වෙලා යන ජීවිතයක් අපට ලැබිලා තියෙන්නේ. අපි මරණයටපත් වෙලා නිමාවන ජීවිතයක් ලැබිලා තියෙන්නේ. ඒ නිසා මේ ජීවිතේ අපි මරණයටපත් වෙන්න ඉස්සර වෙලා, අපි ලෙඩ වෙන්න ඉස්සර වෙලා, අපි ඔත්පල වෙන්න ඉස්සර වෙලා, අපේ සිහි කල්පනාවට වෙනසක් නොවෙන්න ඉස්සර වෙලා. ඒ කියන්නේ දැන් මේ වෙලාවේ හොඳට සීය තියෙන වෙලාවේ, හොඳට නුවණ තියෙන වෙලාවේ, හොඳට කල්පනාව තියෙන වෙලාවේ, හොඳට යමක් තේරුම් බේරුම් කරගන්න පුළුවන් වෙලාවේ මේ වෙලාවේ ඔබේ හිතේ ශ්‍රද්ධාව ඇති වෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන ඔබට හිතන්න පුළුවන්කම ඇති වෙනවා නම් අන්න ඔබට අර දුර්ලභ ක්ෂණ සම්පත්තිය ලැබෙනවා. ඒක විදංග ඔබ මිනිස් ලෝකෙ ඉපදලා ඉන්නවා ඔබට හිතන්න පුළුවන්කම තියෙනවා. මේ සිතන්න පුළුවන් කමක් සමගම ඔබට සිතන්න පුළුවන් බව දිනු කරන දෙයක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඔබට අසන්නට ලැබෙනවා. ඒ අසන්නා වූ ධර්මයට අනුකූලව ඔබට ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ශ්‍රද්ධාවක් ඇති වෙලා ඔබ කල්පනා කරනවා මේ ධර්මය මම ප්‍රගුණ කරන්න ඕන කියලා. අන්න ඒ මොහොතේ ඉඳලා ඔබට ක්ෂණ සම්පත්තිය ලැබෙනවා. මෙන්න මේ ක්ෂණ සම්පත්තිය අහිමි කරගන්න එපා. මේක අපිට දියුණු කරගන්න පුළුවන්. හැබැයි මේ හිතේ ස්වභාවය තමයි එක දිගට යමක් අදිස්ථාණයෙන් කරගන්නට තියෙන අමාරුව. භාවනා කරගන්න කෙනෙක් ගියත් සීලාදී ගුණධර්මයක් රැකගන්නට ගියත් සිත দমনය කරන වැඩපිළිවෙලකට ගියත් සිත දියුණු කරන වැඩපිළිවෙලකට ගියත් මේක කරගන්න බෑ. බොහෝ විට සිද්ධ වෙන්නේ යා ආයමත් කරකිලා හිතපු තැනට වැටෙන එක. මෙන්න මේ தත්ත්වය ඔබ කලින්ම හඳුනාගෙන විශේෂයෙන්ම ඔබ අදිෂ්ඨානයක් ඇති කරගන්නට ඕනේ. ඔබ බලවත් අදිෂ්ඨානයක් ඇති කරගන්නට ඕනේ මම මේ අසන්නා වූ ධර්මයේ හොඳට හිතට අරගෙන මේ අසන්නා වූ ධර්මයට අනුකූල විදියට මම මගේ කල්පනාව මෙහෙवल මම මගේ චින්තනීය මෙහෙवल මම හිත දියුණු කරගන්නවා කියලා ඔබ කල්පනාවක් ඇති කරගත යුතුයි. හිත දියුණු කිරීමේදී තියෙන විශේෂත්වය තමයි ඔබ ಗುಣධර්ම වලින් දියුණු වීම. ඔබේ මනස දියුණු වුණොත් ඔබ තුල ගොඩනැගෙනවා පෞරුෂයක්. ඒ කියන්නේ පෞරුෂයක් ගොඩනැගෙනවා කියන්නේ ඔබ තුල ගොඩනැගෙන යම්කිසි ඔබ තුලම නැගෙන අභිමානවත් බවක්. මේකත් එක්ක ඒ කියන්නේ ඔබ තුල ගොඩනැගෙන පෞරුෂයත් එක්ක මානසික දියුණුව නිසා ඔබ කෙනෙකුට ඊර්ෂ්‍යා කරන්න යන්නේ ඔබ කෙනෙක් එක්ක තරහ වෙන්න පරිගන්න යන්නේ බද්ධ වෛරය ඇති කරගන්නේ නැහැ. අනුන්ගේ දියුණුවට ද්වේෂ කරන්නේ නැහැ. ඔබ ඔක්කොම කෙරෙහි සතුටු වෙනවා. මෙන්න මේක තමයි ඊට පස්සේ ඔබට ඇති වෙන දියුණු తත්වය. මේ දියුණු తත්වේ ලබා ලබා ගන්න ඔබට පුළුවන් වෙන්නේ සිත දියුණු කර ගැනීම. සිතේ දියුණුව කියන්නේ ඒකයි. ඔබ ඔබේ සිත දියුණු වෙනකොට ඔබ ගුණධර්ම වලින් දියුණු වෙන කෙනෙක් වෙනවා. ඒ කියන්නේ ඔබ අනුන්ගේ දියුණුවට අනුන්ගේ යහපතට සතුටු වෙනවා. අනුන්ගේ දැනුගත්කම් ගැන ඔබ සතුටු වෙනවා. ඊළඟට අනුන්ගේ හැකියාවන් ගැන සතුටු වෙනවා. ඉරිසියා කරන්නේ මේක තමයි මනසක දියුණු වෙන දියුණු වෙන මනසක තියෙන ලක්ෂණ. මෙන්න මේ ලක්ෂණ ඔබ තුල ඇති වෙන්න පටන් ගන්නවා. අන්න එතකොට ඔබ තේරුම් ගන්න ඔබ තුල තියෙනවා දියුණු කළ හැකි දියුණු කරන්න පුළුවන් දියුණු වෙන සිතක්. මෙන්න මේ සිත දියුණු කරන්න පුළුවන් ප්‍රධාන භාවනා ක්‍රම තියෙනවා. අනේ ප්‍රධාන භාවනා ක්‍රම බුදුරජාණන් වහන්සේ තමයි දේශනා කළේ. භාවනාව කියලා කියන්නේ පින්වතුනි අපේ මනස හසුරවන වැඩපිළිවෙල. අපේ මනස යම්කිසි ක්‍රමානුකූල ක්‍රමානුකූල පිළිවෙලකට අපේ මනස හසුරවනවා. අන්න ඒකට කියන භාවනාව කියලා. මේ ක්‍රමානුකූල පිළිවෙලකට මනස හැසිරවීමෙන් අභ්‍යන්තර ජීවිතේ පිරිසිදු වෙනවා. අභ්‍යන්තර ජීවිතේ පිරිසිදු වීම නිසාම ඔබේ ජීවිතයේ ටික ටික ඔබ සුවපත් වෙන්න පටන් ගන්නවා. ඔබ ටික ටික ධෛර්ය සම්පන්න වෙන්න පටන් ගන්නවා. ඔබ ටික ටික වීරියවන්ත වෙන්න පටන් ගන්නවා. ඔබ සතුටින් ඉන්න පුරුදු වෙනවා. මේ සෑම දෙයක්ම ඔබට ලැබෙනවා මනස දියුණු කිරීමෙන්. දැන් බලන්න අපි දැන් වයස සෑහෙන්න ගෙවලා. නමුත් අපිට බැරි වුණා තාම අපේ මනස දියුණු කරගන්න. මනස දියුණු කරගන්න බැරි වීම අපේ ජීවිතවලට සිදුවෙච්ච විශාල පාඩුවක්. මෙන්න මේ පාඩුවෙන් වැළකීලා, ඒකෙන් මගහැරිලා මනස දියුණු කරගන්න තියෙන දුර්ලභ අවස්ථාව අපි මේ ජීවිතයේදී දිගින් දිගටම ආරක්ෂා කරගෙන දියුණු කරගන්නට ඕනේ. මේකට විශේෂයෙන්ම වැදගත් වෙන ඔබට ස්වාධීනව හිතන්න පුළුවන් කමක්. ස්වාධීනව හිතන්න පුළුවන් කමක් කියලා කියන්නේ දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය මම ඔබට කියා දෙනකොට ඔබට මේ කිරී පැහැදීමක් ඇති වෙන්නට ඕනේ. මේ කියනා වූ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ හරියි. මේක මට ප්‍රගුණ කරන්න පුළුවන් කියලා ඔබ නිසක භාවයටපත් වෙන්නට ඕනේ ශ්‍රද්ධාව තුලින්. අන්න ඒ තුල ඔබ තුල ගොඩනගෙනවා ස්වාධීන චින්තනය. එතකොට කවුරු හරි කිව්වොත් නෑ නෑ භාවනා කරන්න ඕනේ නෑ. ඔය භාවනා කළා වැඩක් නෑ. මේ ජීවිත අවබෝධයක් අපට ඕනේ නෑ. ඔබ ගිහි ජීවිතය ගත කරන කෙනෙක්. ඔබට ඒක අදාළ නෑ කියලා අන්නේ ඒ මිත්‍යා දෘෂ්ටියට බහුවෙන්නේ නෑ. මොකද ඔබ ඒක කෙලින්ම පිළිගන්නවා ඒක වැරදි මතයක්, වැරදි අදහසක්, වැරදි දෘෂ්ටියක් කියලා. මේ නිසා ඔබට පුළුවනි පැහැදිලි චින්තනකේ චින්තනයක ඉන්න ඔබේ සිටේ වටිනාකම තියෙන ඔබ තුලයි. ඔබේ ජීවිතේ වටිනාකම තියෙන ඔබ තුලයි. ඒ නිසා බාහිර කෙනෙකුගේ මතවාදයක් තුලින් ඔබේ මනස පිරෙහෙන්න දෙන්න එපා. බාහිර කෙනෙකුගේ මතවාදයක් අදහසකට අහුම්කම් දීලා ඔබේ ජීවිතය අයාල යන්න දෙන්න එපා. ඒ සඳහා ඔබ කරන්න තිබෙන්නේ ඔබේ ජීවිතයේට ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියලා දැඩි මතයකට පැමිණීමයි. ඒ දැඩි මතය තුල ඔබ ඔබ ශ්‍රද්ධාවන්ත කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේ ශ්‍රද්ධාව මුල් කරගෙන ඔබ ගෞතම බුද්ධ ශාසනය තුලට ටිකෙන් ටික පිවිසෙනවා. ගෞතම බුද්ධ ශාසනය තුලට ටිකෙන් ටික ඔබ පිවිසෙනකොට ශ්‍රද්ධාව මුල් කරගෙන ඔබේ ජීවිතයේ ටික ටික ශක්තිමත් වෙනවා. ඔබ ආධ්‍යාත්මිකව බල සම්පන්න වෙනවා. බාහිර අදහස් වලට කරුණු රහිතව නැමෙන ගතිය නැති වෙලා ඔබ බොහොම සාධාරණව කරුණු විමසා බලලා සාධාරණ පැත්ත ජීවිතේ ගන්න පුළුවන් අභිමානවත් චරිතයක් ඔබ තුල ගොඩනගෙනවා මෙන්න මේ දුර්ලභ අවස්ථාව ඔබට ලබා දෙන්නේ භාවනාව තුළින් ඒ නිසා ඔබට මේ භාවනාව කරගෙන යාමට ඔබට මේ අද ඉගෙනගත්තු මේ සුළු කරුණු ටික පිළිහිට කරගෙන ඔබට මේ භාවනාව දියුණු කරගන්නට තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා.